This is the second part of the previous talk. It was spilled for your convenience of listening. එහෙම නිමිත්තක් ඕනේ ප්‍රඥප්තිය තියලා ඒ කියන්නේ අතීතයේදී තාහර එයාට එයා මොනයි මම කලු වෙලා මේ වෙලා කියලා ප්‍රඥප්තිය කතා කරනකොට මේ ඒ ඒ රූපෙට දින ආහාර ප්‍රත්‍ය වෙනස් වෙනකොට ඒ කියන්නේ අපි කියමු දැන් මෙතන අෂ්ටම රූප කලාප තියෙන්නේ අෂ්ටම රූප කලාප හැම වෙලෙම තියෙන්නේ එතන කන බොන ආහාරය අඩු වෙනවා අෂ්ටම රූප කලාප ටිකක් අඩු වෙලා තියෙන්න පුළුවන් ඊගව දවසේ මීයක් ඉදිරිපිට දෙනකොට අෂ්ටම රූප කලාප අඩු වුණාම මට පෙනෙන හැඩය සතන දැන් ටිකක් වෙනස්. එයාට ඒකද නෝන. හැම වෙලාවෙම ඇයි මේ තේන රූපය හැදිලා තියෙන්නේ අෂ්ටමක රූප කලාප ධාතුව රාශි වෙලා කනබුන ආහාරය අඩු වෙන රූපකලාප අඩු වෙන්න පුළුවන් කනබුන ආහාරය වැඩි වෙන රූපකලාප වැඩි වෙන්න පුළුවන් යුතු ප්‍රත්‍ය අවුගත රූපකලාප කළු වෙන්න පුළුවන් ඈ අපි එයාට නුවණයි තමන්ගේ මනසේ තියෙන මතකයට ඕනේ මෙහෙ නැති වුණාට මට එදා මේ වගේ හේතු ප්‍රත්‍ය එහෙම එකක් මම අසුරු දැන් ඉදිකරන්නේ කේතෝසේ නැහැ ඉදිකරන්නේ කියනවා කියලා දරුවෝ මොකද බබේ හේතේ දැන් මට ආපු දෙයක් දැන් මම දවල් කෑපු දෙය සිහි කළාට මට මේ කියනවා කියලා මනසෙන් නෙවෙයිකක් නෑ සිහි කරනවා කියන එක හිතන්න බැරිනොත් ඒක මනස ලෙඩක් වෙනවා. මට ධමයක් හිතන්න බැරි. දකින්න දේ කලින් ඇසුරු කරපු දේ අමතේනේ. කලින් දැක්කා ඒකතොල දන්නවා කලින් ආහාර ප්‍රත්‍ය මෙහෙම තිබුණා. දැන් ආහාරය වෙනස්ලා කියලා මට නුවණ. හැබැයි ඒක ප්‍රඥප්තිය පිටලා කතා කරනවා මගේ මනසේ තියෙන අත්දැකීමට සාපේක්ෂයි. නමුත් එයාට ලෝකයට ඒ ඉස්තෙල්ලා මෙහෙම ඇත්ත රූපයක් තියෙන දැන් ඇත්ත රූපයක් තියෙනවා කියන දැනකමයි ඉන්නේ. භාවය නැති කමයි. භාවය නැති කම. සිහි කිරීම හැකියාව තියෙනවා. ඊගාව දවසේ යනකොට මට එදා දැකපු එකයි අද එකයි ඊගාව දවසේ එකයි තුනම සිහි කළ හැකියි. හැබැයි එකක්වත් තියෙනවනේ. ඒ එතකොට එහෙමකට ඒ හින්දා බණ භාගතුන් වහන්සේ එදා මෙහෙම දේශනා කළා. අද මෙහෙම දේශනා කරනවා. ඈ කියලා ওই ওই විදිහට කතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් බලන්න මම මේ කතා කරපු ටික ආහාරපත්ති තේරෙනවා. මේ මේ ටික අවශ්‍යම. අපි මේ කතා කරන සසර මෙච්චර යන මේ ටික නැති නිසාම ඊගාවට දැන් අපි ඔන්න ඔය විචිත ආහාර තත්ත්වය නිසා දැන් මේ කියනවා රූපිත ආහාර තත්ත්වය අවකාශ ධාතු අවරාගන රාශි වල තියෙන අෂ්ටමක රූප කලාප මෙතියත් කන්නාදී බුදු උපවත් චක්කු ප්‍රසාදය දෙක වෙන් වෙනකොටම රූපේ නැහැ එතකොට මුත්තට නුවණ තියෙන්න ඕනේ මෙතන කණ්ණාඩියයි ඡායාවයි දෙකක් තියෙනවා කියන එක. කණ්ණාඩිය වගේ තමයි පෙනෙන රූපය හැම වෙලාවෙම රූපයේ ආහාර ප්‍රත්‍යයෙන් කියන ආහාර ප්‍රත්‍යය කියලා කිව්වේ කණ්ණාඩිය කියලා හිතා ගන්න රූපය ආහාරය නිසායි රූපය කණ්ණාඩිය නිසායි ඡායාව කියලා කිව්වා වගේ. ඒතර කණ්ණාඩිය නිසායි කියලා කියනකොට කණ්ණාඩියේ ඡායාවක් වැටෙන්න තව ආභූත ටිකක් තියෙනවා. අපි කණ්ණාඩිය දිහා බලන හින්දා කණ්ණාඩිය පැත්තේ කතා කරන්නේ. එතකොට මොකද මේ හිත අරමුණු කරන චක්කු ප්‍රසද්ද කණ්ණාඩිය දිහායි බලන්නේ. මේ අපිට එහෙම බැලුවා වගේ පේනකොට අස්තමක රූප කලාපල ඡායාගර විතර කණ්ණාඩිය. අපි බලන්නේ කණ්ණාඩිය. ඉතින් අපි කොහොමද කියන කණ්ණාඩිය තියෙන්නේ දකින්නේ. හිතෙන් දැනගන්නේ මේ චක්කු විඤ්ඤාණය. අසබ්ය දකිතදී කියන්නේ. එතකොට ඔන්න කණ්ණාඩිය වගේ තමයි රූපයට ආහාර ප්‍රත්‍ය. ආහාර ප්‍රත්‍ය කියනකොට අවකාශ ධාතුව තුල රාශි වල තියෙන අෂ්ටමක රූප කලාපත් චක්කු ආහාර ප්‍රත්‍ය හටගත චක්කු ප්‍රසාදය දෙකම පස්තම රූප කලාප ආහාර නියෝජන කියලා කියනවා. ඒ දෙකම අයිති ආහාර ප්‍රත්‍ය කියන රූපෙට ආහාර ප්‍රත්‍ය. ඇහැ නැති වුණත් රූපේ පේන්නේ අස්තම රූප කලාප දෙක නැතිවත් රූපේ. මේ පේන්නේ හැඩයටයි මේ රූපේ දුන්නේ. දෙදි පිටේ කොසල ගන්නවා මේ දැන් චක්කු ප්‍රසාදෙත් මේ වර්ණ සටහනට. මේ රූපේ කියලා කියනවා. බර බර සහිත කයත් එක්ක කොසල වමින් දෙපා ඒ දේව මේ හිතේ යන පෙනෙන දේ කියු චිත්තිය. ඔගේ වර්ණ දුක මේ පෙනෙන රූපේ. එතකොට ස්පර්ශය නිසායි පෙනෙන්නේ නාම රූප නිසායි දැනගන්නේ. ඔන්න උපමාක්ෂය කිව්වා අපි දැන් දැනගත්තා, ඉගෙන ගත්තා කණ්ණාඩිය නැති වෙනකොටම ඡායාව නැති වෙනවා. ඡායාවට හිතින්ද නැහැ. ඒ වගේ රූපේට ආහාර නිරෝධයෙන් රූප නිරෝධය. ආ මේ රූපයට තියෙන ආහාර ප්‍රත්‍ය නැති වුණා. මේ ඇහැ තියෙද්දිම මෙතන තියෙන අස්තම රූප කලාපික විශ්වරෝලන්නේ. මේ හැදේ නැහැ. අපි මේ ඕනම දැන් මේ හැඩයක් පේනවා. ටිකක් අරගෙන කපලා කොටලා කොටලා ඉවරලා වගේ ටික දාලා කොටන්න. මෙතන තියෙන රාගය ටික ඔක්කොම කි. නමුත් හැදේ නැහැ. මේ හැදේ රූපේ මේ හැදේ හැබැයි මේ අෂ්ටමක රූප කලාප ටික ඇසුරු කරගෙන තමයි අවකාශ ධාතුවේ අෂ්ටමක රූප කලාප ටික විතරයි තියෙන්නේ. ඒ කියන්නේ එතකොට මේ රූපේට ඇහැ නැත්තම් හැඩ තියෙන්නේ. ඇහැත්තු. එතකොට මේ රූපික ආහාරපත්ති. එතකොට ඒ ඒ රූපෙට ආහාරපත්ති දත යුතුයි. රූපේ ආහාරය නිසායි කියලා කියනකොට මොකද මේ නානත්වයක් පේනකොට හැම රූපයකම ආහාර ප්‍රත්‍යයෙන් කියලා දන්නවා. ආහාර නිරෝධේ ආ රූපේ ආහාර ප්‍රත්‍යය. ආහාර ප්‍රත්‍යය ඊට පස්සේ රූපය ආහාර ප්‍රත්‍යය නිසා රූපය හැදෙනවා. හරි. රූපේ ස්පර්ශ ආහාරිත ආහාරය. රූපේ නිසා චක්කු විඥානය ඇතුළේ ස්පර්ශය. ස්පර්ශේ විඥාන ආහාරයට ආහාරය. ස්පර්ශ නිසා නාම රූප වෙනවා, නාම රූප නිසා විඥාන වෙනවා. ආහාර නිරෝධයෙන් රූපය නිරුද්ධ වෙනවා. රූප නිරෝධය නිසා ස්පර්ශ නිරුද්ධ වෙනවා. ස්පර්ශ නිරුද්ධ වෙන නිසා නාම රූප දෙක පවතිනවා. නාම රූප නිරුද්ධ නිසා ඒ කියන්නේ ඒ කියන්නේ ඇහැයි අෂ්ටම රූප කලාප නිසා රූප මෙහෙම රූපයක් හැදුනා චක්කු විඥාන අනුගත වෙච්ච නිසා ස්පර්ශ නිසා වෙච්ච සත්‍ය වුණා හිතෙම විස්තර ඉදිරිපත් කළේ නිසා දැනගත්තා. ඔන්න මේ දැනගත්තා කියන එක මේිට පෙර සුත්තක්වත් තිබුණෙත් නැහැ. අහුත්ව සම්භූතං භුත්තම භවසි. පෙර නොතිබීමයි පෙනෙනවා දැනගන්නවා කියන එක හැදුවේ. අහුත්ව භුත්වාන භවසති. ඊ නොවෙනවා. හටගෙන නැති වෙනවා. උපජිත්වා නිරුද්ධාස්ති. උපද නිරුද්ධ වෙනවා. ආහාර ප්‍රත්‍ය නැති වෙනකොට මේ රූපේ නිරුද්ධ වෙනවා. එතකොට ස්පර්ශයේද තියෙන රූප නැති වෙනකොට ස්පර්ශෙත් මොකද වෙන්නේ? ස්පර්ශෙ පෙනෙන කම නැති වෙනවා. පෙනෙන එක නැති වෙනකොට දැනගන්නල තියෙනවා. නැති ආහාර නිරෝධේ නිරුද්ධයි. එතකොට ස්කන්ධ පංචකයේ උදේරේ දන් නැති වුණොත් ඒ කියන්නේ එයා කණ්ණාඩියයි ඡායාවයි කියලා දෙකක් තියෙනවා කියලා දන්නේ කියන එකයි. ස්කන්ධයෙන් උදේවැය දන්නා කියන එකෙන් කියනවා මොකද්ද? කණ්ණාඩියකුයි ඡායාවකුයි කියලා දෙකක් තියෙනවා කියන එක දන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? පේන පේන ගනුදෙනු කරන එක ගැන විතරයි දන්නවා හිතේ. කණ්ණාඩිය ගැන දන්නේ නැහැ තේරුණා. ඒක සකල හොත ගන්නකොට ළඟ යනකොට කණ්ණාඩිය නිසානේ පෙවුනේ කියලා දන්නේ නැත්තම් පෙවුණු දේ කණ්ණාඩියයි කියලා දෙකක් ගැන නුවණ නැත්තම් මොකද වෙන්නේ? පේනකොට පෙනෙන දේ කන පෙනෙන දේට ආහාර පෙනෙන දේට ආහාරයක් තියෙනවා හේතුවක් තියෙනවා කියලා දන්නේ නැත්තම් පෙනෙන දේ තියෙන දේ තියෙන දේ පෙනෙන දේ එකක් වෙනවා නේද? ආපහු හටගෙන නැති වෙනවා කියලා බලන්න යමක් යට තියෙනවද? මම කියන එක තේරෙනවද? තිරසංගත සත්‍ය දැන් කර්ණාඩියක් ගාවෙන් ගියා. එයා දන්නවද කණ්ණාඩියක් නිසායි පේන්නේ කණ්ණාඩියක් ගාව නිසායි ඒ කතාව මොකද පේන එක වෙන්නේ පෙනෙන එකට ආහාර ප්‍රති දන්නේ නැත්තා මේ පෙනෙන එකට හේතුවක් තියෙනවා මේ නිසායි පේන්න කතාවක් නැත්තම් පෙනෙනවා කියන සිද්ධියක් තියෙනවා එච්චරයි එච්චරයි පැත්තකට ගියාම පෙනෙන දේ ඇති වුණා හෝ නැති වෙන හෝ කතාවකට ඉඩක්වත් තියෙනවා ඒ කියන්නේ හැඟීමක්වත් එන්න දුන්නක්වත් තියෙනවා පඤ්ඤානහන රතන මහණී ප්‍රඥාව මිසක රත්නය කියලා කියන්නේ ඔන්න ඔතනයි. අය ලේසි වටිනාකමක් නෙමෙයි මේ ටික නොදන්නවම මේ මේ කතා කරන චිත්ත නොදන්නවම තිරසංගත මනස ඒ මනස ඇතුළේ දර්ශනයක් අත් වෙනවා. ලෝකේ කියන්නේ ඒකයි. අබුද්ධෝත්පාද කාලේ කියන්නේ ඒ ලෝකෙට ඒකයි. ඒ බෞද්ධ කියලා උපන්නත බෞද්ධයි වගේ. ඉදිරියට දන්නේ නැත්තම් ඒ කියන්නේ එතකොට කෙනෙකුදී කෙනෙන්ව දෙයක් දෙනෙන්ද හේතු වෙනවා කියන සිද්ධිය දන්නේ නැත්තම් පිරෙනවා විතරයි දන්නේ. පිරෙනවා විතරක් වුණොත් ඒක ඇතිවීමක් නැතිවීමක් කතා කළ හැකිද? නෑ. නෑ. එතකොට තේරුණා පැත්තකට ගියාම පිරෙන දේ තමයි දැන් මතක තියෙන්නේ. එතකොට එනේ ආහාර ටික කියන තැනකනේ මේ මේ රූපේ උපන්නේ. එතකොට එතකොට එයාට හිතෙන්නේ මේ පින්නේදී අතන තියෙනවා වගේ කියලා. කියනවා කියලා සිහි කරගෙන ආපහු මොකද වෙන්නේ? කර්ණාඩි අරගෙන යන්නේ මොකද්ද? යම් රූපයක් හදන්න තියෙන ආහාරපත් එක ආව. අපි නිකමට කිව්වොත් බිම වලලපු බිම්බෝම්බ තියනදි කියලා බලන්න අර මැෂින් තියෙන්නේ. මැෂින් මෙහෙම අල්ලගෙන යන්නේ. ඒ වගේ මේ කන් ඒ කියන්නේ යම් රූපයක් මවන්න ක්‍රම දෙකක් කන්නාඩියක් පිටියේ මෙදලා නිශ්චලව තියෙද්දි යම් රූපයක් හදන්න පුළුවන් අෂ්ටමක රූප කලාප අවකාශ ධාතු තුන රහසෙච්ච අෂ්ටමක රූප කලාප මිති කන්නාඩි ඉස්සරහට ගෙනවවම ඡායාවලට අවකාශ ධාතුව අවකාශම් රාශි වෙච්ච අෂ්ටම කුපූපකලාප මේක එතන එතන තියෙද්දි කන්නාඩියක් ඒ වගාවට අරගෙන ගියාම ඡායාව වැඩි. නේද? ඒ වගේ රූප හදන්න පුළුවන් ක්‍රම දෙකක්. ඇහැ එකතැනක තියෙද්දි රූප ඒ ඉස්සරහට ඇවිල්ලා යටේ. මේ කන්නාඩිය නැමැති ඇහැ යම් යම් විදිහේ රූප මවන්න හදන්න පුළුවන් අෂ්ටමක රූපකලාප කියන තැන් වලට අරගෙන ගියාම තමයි. කියලා දෙක දෙපැත්තක් තියෙනවා. එතකොට ওই දෙකම තේරුම් ගන්න ඕන දෙකම ගත්තහම එකයි ආහාර ප්‍රශ්න කියලා කියන්නේ. එතකොට දැන් රහතන් වහන්සේ නමක් හැම වෙලාවෙම ස්කන්ධයන්ගේ උදේවැයට නොනේ ලෝක ජීවත් වෙනවා. මේ විදිහට හැමදෙලා හොස්සට ගනුදෙනු කරන්න පුළුවන්. හැබැයි ආ දන්නවා රූපය ආහාර ප්‍රත්‍යයෙන් ස්පර්ශ ප්‍රත්‍ය නිසා පෙනෙනවා විස්තර කතා කරනවා නාම රූප නිසා දැනගන්න. ආහාර නිරෝධය නිරුද්ධයි කියලා ගන්න හින්දා හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා දකිනකොට විද්‍යාව විද්‍යාව උපාදෝ අවිද්‍යාව නිරෝධය. අවිද්‍යාව නිරුද්ධ වුණාම අවිද්‍යාව නැති වෙච්ච නිසා ඇති බවට සංස්කාර වෙන්න තියෙනවද? ඒ නිසා තණ්හා උපාදාන වශයෙන් අරක අතෙන් තියන්න ඕනේ මෙහෙට යන්න ඕනේ කියලා යන්න තැන. අවිද්‍යා කර්ම තණ්හා කියන ටික නැහැ. ඒක භවය නැහැ. එතකොට අපිට දෙන්නේ ආහාරය නිසා ආහාරපත්යෙන් හටගත් ස්කන්ධ ටික ආහාර නිරුද්ධයෙන් නිරුද්ධ වෙනකොට මේ ස්කන්ධයෙන් උදේ වෙනවදනකොට ආහාර නිසා හටගත් ස්කන්ධය ආහාර නිරුද්ධයි කියනක නොදන්නා අවිද්‍යා ප්‍රත්‍යේ දැකපු අහපු දේවල් ඇත්තකමට සිහි කරනවා. දැන් අපිට මහා සෑය තියෙනවා, තවම තියෙනවා, ආප ගෙදර තියෙනවා, දරුවා, දුවා, පුතා කියලා බලනකොට දකින්න ඔක්කොම ආහාර නිරෝධයෙන් කරන අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්තු සංස්කාර නිමිති. තණ්හාව උපදා ආ දරුවා බලන්න යන්න ඕනේ, ගෙදර යන්න ඕනේ, ඔන්න තණ්හාව වශයෙන් මොකද කරන්නේ? ආහාර ප්‍රත්‍යය හදාගන්නේ කන්නාඩි අරගෙන ඒ ඒ රූප හදන්න පුළුවන් අෂ්ටමක රූප කලාවක තියෙන තැනකටයි අරගෙන යන්නේ. අවිද්‍යා කර්ම තන්න ආහාර කියන ටික නිසා. ඔන්න අපිට එක එක රූප වෙන ආගෙදරාව දරුව දැක්කාම වැඩ පොළට ගියා කියලා ඔන්න ඒ රූප හදාගෙන දැක් රූප අවිද්‍යා කර්ම තන්න ආහාරයන් ආහාර අවිද්‍යා කර්ම තණ්හා ටික හේතු වෙන ආයත ආහාර කොටස. ආයත ආහාරය නිසා රූපේ. කන රූපයට ආහාර ගන්න හින්දා රූපය හැදෙනවා ස්පර්ශ ආහාර නිසා පේනවා නාම රූප ආහාර නිසා විඳා ආයත ආහාර නිරෝධන දකිනකොට ආයත් නේචක් ඉන්ද්‍රක ලක්ෂි සංසාර එතකොට ඉපත් ලක්ෂණ දෙකේ මම එක මොකක්ද කියලා ඉපත් නිබ්බති ලක්ෂණ පස්සන්තෝ උද්‍යම් පස්ස. ඒ කියන්නේ නිබ්බති ලක්ෂණ ඒ කියන්නේ පස්සන්තෝ උද්‍යම් පස්සති කියලා කියන්නේ අවිද්‍යාව, කර්ම, තණ්හාව, ආහාර කියන මෙන්න මේ හතර මෙහෙම තිබුණාමයි ස්කන්ධ පංච උපාදානස්කන්ධය උපදින්නේ නේ කියලා දකින්න. නිබ්බති ලක්ෂණ පස්සන්තෝ උද්‍යම් පස්සති. නිබ්බති ලක්ෂණ දකින්න උදේ දකින්න මෙහෙමයි උදේ කියන්නේ. වැය දකින්න. අවිද්‍යාව නැති වුණොත්, කර්මය නැති වුණොත්, තණ්හාව නැති වුණොත් මොකද වෙන්නේ? ආහාර ප්‍රත්‍ය. ආහාර ප්‍රත්‍ය නැති වුණොත් ස්කන්ධ ටික නැති වෙනවා. එතකොට ලෝකයාට පංච උපාදාන ස්කන්ධයකට අවිද්‍යා කර්ම තණ්හා ආහාර ප්‍රත්‍ය තමයි ස්කන්ධය හටගන්නේ. රහතන් වහන්සේ ස්කන්ධ පරිහරණයක් කරනවා කියලා කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික නැහැ. ආහාර ප්‍රත්‍යයකට නෝන ආහාර ප්‍රත්‍යයෙන් හටගෙන ආහාර නිරුද්ධ නිසා මානසික පංච උපාදානස්කන්ධය පරිහරණය කරන්නේ ස්කන්ධ පරිහරණය කරනවා. කිසිම දවසක රහතන් වහන්සේ තණ්හාව නැහැ කියන්නේ දාහනේ වළඳලා ටිකක් පස්සලට ගෙනියන උත්සාහ යනවා වගේ එකක් වන්නේ. අපි කෑම ටිකක් කාලා තව බෑග් එකකට දාගෙන යනවා වගේ අපි එතන තියාගෙන බලලා ඊට පස්සේ ආපහු අරගෙන යනවනේ. ඒ මට්ටම දැකපු අහපු දේවල් අරගෙන යන තා තමයි. අපි හිතාගෙන අපිට නම් තණ්හාව නැහැ වගේ කියලා. බලන්නකෝ ඇහැ කන දිව නාසය ශරීරය වට කැමති නැද්ද කියලා. ඌව තියනවා තියන මේ දැකලා මේ අය ඇහෙන් දැක්කා. ඇත්ත එක්ක අහගත්ත ගමන් ආ මේ ශෝකෙක තින්නේ. එයා අරගෙන ගිහලා මේ පෙරේදී අරගෙන ආවිල්ලා. ඒ මොහොතේ එතකොට බිම තියාගෙන අනුභව කරන වළඳනවා. කොලේ තියාගෙන අතේ පය ගාව ගන්න. කියන තැනකට කරන්නේ රහතන් වහන්සේට හරියට ස්කන්ධයන් විදිහේ. විචිතිතන රහතන් වහන්සේ. ශේක කියලා කියන්නේ ඒ නුවණ තියාගෙන පුරුදු වෙනවා. ශේක කියන්නේ පොල්වේ තියාගෙන අතට අරගෙන කාලා කාලා කාලා හුරු වෙලා දැන් ඒක හොඳ නැහැ කියලා දැනගෙන අත්ත බැඳගෙන අර පරිස්සමෙත් අපිට පැත්තලා කන්න තියෙන්නේ ඒකට ඉදිරිපත් වෙද්දී හුරු වෙනවා ඉතින්. අල්ලගත්තොත් කන්න පහසුයි. තව බලන්නකො අත දැකලා කන්න දුන්නොත් හරි අමාරුයි. ඒ වගේ දැන් ඉතින් අත් දෙක බැදලා පුදු තියෙන දෙයක් ගන්න පුරුදු වෙනවා. ඒ වගේ ඉප තියාගෙන වළඳන්න පුරුදු වෙන්න වෙනවා. ඕක තමයි මම අලුතෙන් මට තේරෙන්නේ එකමදී උපාදානය කියලා කියනකොට අපි හිතනවට වඩා පුරාශයකට දර්ශනයක් නෑ. එතකොට තිරසංගත සතෙක් කර්ණාඩිය පරිහරණය කරන එකයි අපි කර්ණාඩිය පරිහරණය කරන එකයි අතර දෙකක්. අපි කර්ණාඩිය පරිහරණය කරනකොට කර්ණාඩිය පරිහරණය කරනවා අපි ඡායාව ඇගේවත් ගෑවෙන්නේ නැති විදිහට. අවශ්‍ය දේ විතරයි. අපි පරිහරණය කරන කර්ණාඩිය. ඒකද වැටෙන ඡායාව අවස්ථාවටයි තියෙන්නේ. නමුත් තීසංගත සත්තා කන්නඩි පරිහරණය කරන්නේ. අන්නේ විදුනේ ඡායාව යා පරිහරණය කරනවා. ඒ වගේ ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධය පරිහරණය කරනවා. ඒ කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික පරිහරණය කරනවා. රහතන් වහන්සේලා කියන්නේ යථා භූත ස්වභාවය පරිහරණය කරන්නේ. ඇත්ත ඇති හැටි පරිහරණය කරන්නේ. කණ්ණාඩිය පරිහරණය කරන්නේ. ආහාර ප්‍රත්‍ය පරිහරණය කරන්නේ සුබ ලෝකෙනේ. ලෝකෙ නිකිල ලෝකෙ. අපි වගේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ටික අවස්ථාවට අතහැරෙන අවශ්‍යක ඒක කියනවානේ පරිහරණය කරනවා නෙමෙයි. ඒ නිසා රහතන් වහන්සේට කියනවා සෝ උපදිශේෂ නිසා නිවිලා ජර අජරාමරයි අය දුක්කත ජරාමර දුක් විඳින කිසිම දෙයක් නැහැ. කය කෙලවර කොට ඇති ජීවිතය කෙලවර කොට ඇති සලායතන පස්සේ මේ ආයතන ටික නිසා උපදින එකම ධර්ම මාත්‍රයක් විතරයි. මේකක්වත් උසෝල අරගෙන විදිහට කිසිදු වේදනාවක් කිසිම දුකක් කිසිදු පීඩාවක් අතීතේවත් අනාගතේවත් වර්තමාන ආරම්භයවත් මේක ඔසවල අරගෙන ගෙල්ලා විදින විදියේ දුකක් ඒ ජීවිතේ නැහැ. මේ ආයතන ටික නිසා ඇහැ නිසා යම් අපහසුතාවක් තියෙන හැබැයිද මගේ නෙමෙයි ඒක නිසා ඇහැ එන්දෙන්ද දුබල වෙනකොට ආහාර ප්‍රත්‍ය දුබල වෙනකොට රූපේ දුබලනකි එතකොට මේ වේද රූපයේ තියෙන ආහාරය දුබල වෙන කියලා යගන්න එහෙම ප්‍රශ්නයක් නැමේ ආයතන ටිකත් රූප හදන්න තියෙන නිමිති යම් කිසි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ යමක් හේතුප්‍රත්‍යයෙන් හටගත්තු සියල්ල නිරුද්ධ වෙනවා කියලා පේනවා මිසක ඇතිකමට කිසිම වෙලාවකේ මනසේ පැටෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ ඇහි රූපේ චක්කු විඥානේ ඔය ඇත්ත ඇති ඇති නොදන්නවන නොදකින්නවා තමයි ඇහි ඇලිලා රූපේ ඇලිලා වාසය කරන්නේ. ඇයි මේ තියනවාමයි කියන තැනදී. එතකොට තමයි එහි මුලා වෙන්නේ. එහි බැඳෙන්නේ. ආස්වාදයන්ව බලමු වාසය කරනවා. එතකොට කායික දුක්ඛ, මානසික දුක්ඛ හැම දුකක්ම විඳින්න වෙනවා. ඈ එතකොට මේ තණ්හාවත් වැඩි වෙනවා. ඇහැ රූප චක්කු විඥාන මේ ස්කන්ධ ටික දන්නෝ නම් දකිනවා නම් අපිට ඔහොම නුවණක් තිබු කර්ණාඩියේ ඡායාව දෙකක් කියලා දැනගත්තොත් අපි මේ තියෙන එකක් හැටියට මේ මේ ඡායාවේ අසුරු කරනවා ඈ එතකොට ඇහැ රූප චක්කු විඥාන ඇත්ත ඇටි දන්නෝ නම් දකිනවනම් මේක ඇලෙන්නේ වැටෙන්නේ නැහැ සිහිමුලා වෙන්නේ නැහැ හරිනේ දැන් මොකද ස්කන්ධයන්ගේ උදේ වැය තේරුණානේ දැන් මේක පැත්තකින් කියනකොට පොඩ්ඩක් මේ කෙලෙස් හරි ගැඹුරු උදාහරණ ගැඹුරු ඔබ දැන් ඔයගොල්ලන්ට තේරුණාට මේ නැගිටලා ලෝකෙට ගිය ගමන් ලෝකේ ඇත්ත පැත්තයි වෙනවා ඒ කියන්නේ කණ්ණාඩිය ඡායාව කියලා දෙකක් නැහැ එකමයි වෙන්නේ හරිද එතකොට ඒ කියන්නේ අපේ මනස ගොඩාක් දුර්වලයි. ඒ හින්දා මේ දර්ශනේ දකින්ද අපේ මනසේ ඉතාම සිව් චිත්ත සමාධියක් තියෙනවා. හරිද? සිව් චිත්ත සමාධියක් අවශ්‍යයි. එතකොට ඒ නිසා හැම වෙලාවෙම පුළුවන් තරම් සති නිමිති තියාගෙන ආනාපාන සතිය හෝ බුදුගුණ අසුදේ හෝ මරණය හෝ මෛත්‍රිය හෝ කියන සමත කමතහනක් සිදුවේ. සමත කමතහනක් පුරු කළා පුරු කළා විදර්ශනා කරනවා. මේ දර්ශනය ගන්න එපා. මේක දැනගන්න පැත්තකින් තියන්න. ඕකට හොල්ලන්නවත් බෑ. ඕගලන්ට ඕකම කතා කරනකොට දැන් තේරුණාට ආයෙත් කිව්වොත් එන්න බෑ උතේ. ඔව් කොහොමද මේක ලේසි නෑ බරයි උතේ. ටිකක් හගිය තියෙන උස්පස්ත. එතකොට එක පැත්තකින් තියා. දැන් ඕගොල්ලෝ පටන් ගන්න ඕන එතන ඉඳලා නේද? ඒක දැන් කරන්න ඕන මෙන්න මෙතන. සමත කමතහනකින් හිත වඩවඩ හිත වඩන්න දෙන්න තව භාගයක් නිකන් තුන භාවනා කරනවා කියන්නේ. පොඩි පොඩි කාලේ ඉඳලා යම් තා අපේ ජීවිතය ඇසුරු කළ ඇසුරු කරන සත්පුද්ගල භාවයෙන් යුක්ත අරමුණු කියනෝනේ බාහිර අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියලා හිතියේ. අන්නේ සවිඥානික අරමුණ. හොකට සිහි කරගන්න. ඉතින් ඒ කාලයක් හරි භාගයක් ඉඳගෙනනකොට සිහි සිහි වෙන අරමුණ වලින් එකක් ගන්න. අපි කියමු ඔන්න අපිට ක්‍රියාන්ත කියලා යාළුවෙක් සිටියා කියලා මතක් වුණා කියලා උපමාවක්. ගත්තාම මොකද මේ ටික ඔය අපි කතා කරපු ටික දැන් මේ අහනකොට තේරුණාට හිත පිළිගන්නේ නැහැ තාම. ආශ්‍රය කියන්නේ ඉච්ඡිත බලවත්. එතෙන්ට අපි හයිය වදිහින්ද කවදාවත් අපිට ගණ්ඩද්ද කාලෙත් අහගෙන විතරයි. හරියට පොඩි ළමයෙක්ව සාමාන්‍ය පෙළ 10 පන්තිට ගෙනීම පාර දුන්නා වගේ තමයි. එච්චර මහන්සියක් වේතක් වෙන්න ඕනේ අම්මලාට ඒක අවුරුදු ළඟ පාස් කරගන්න පුළුවන් නේ පොඩි ළමයි කිගෙන් 10 පන්තිර පාර දුන්නු කියලා හිතුවොත් ඒක දුකිනතෝ නැහැ කියලා හරිද වැඩක් නැහැ අර ළමයි 10 පන්ති වැඩ බෑනේ වැඩ බෑ ඒ විතරක් නෙමෙයි වෙන්නේ ඒකට එකේ පන්ති වැඩ කරන්න පුළුවන්කක් නැති වෙනවා දෙකම නැති එකයි ඒ වගේ අපි ඔතනින් පටන් ගන්න කිව්වොත් ඕක බැරි වෙන විදිහට කරන්න පුළුවන්කක් නැහැ ඒ හින්දා ආරම්භය තමයි සතිපට්ඨාන පරසය. ඥාය සතිගමයි දෙල දහම චිත්තක්වත් එහෙම වෙන්න. දුකක් යන්න බෑ. මාර්ගඵල ලබන්නත් කියලා පිළිගන්නත් දෙනවනේ. ඒ හින්දා ඕගොල්ලෝ බය නැතුව මම මේ කියන එක කරන්නේ ආය අනිවාර්යෙන් නිවන් නොදැක්කොත් තමයි පුළුවන්. මේ කියන න්‍යායත මේ දර්ශනය හරියට සම්පතකේ තියාගන්න මුකුත් ඕනේ නැහැ මෙච්චරමයි. අනිකුත් මොන්නේ තනියම මේ කියන න්‍යාය අරගෙන තනියම කැලේකදී පහත් වෙන්න පුළුවන්. මෙතන කෙරවල තමයි හොඳට දන්නවා මෙතන මේ එතනයි දර්ශනයේ හැබැයි එකෙක්ට මනස ගන්න ඉතුරුල පොඩ්ඩ ප්‍රතිපදා වලට යක්. මුලින්ද එන්නේ එන්නේ මෙතෙන්ට. කෙනෙක් ගන්න. එතකොට අනුක්‍රමයෙන් Tamanට පත් වෙන කොට එකක් ගන්න. ඇවිල්ලා කම්පතකම ගමගේ හිත බඩවඩ ඉස්තිලාම කරන්නේ මේ දර්ශනය නෙමෙයි සත්ව පුද්ගල භාවයට තියෙන අරමුණ වල පුද්ගල භාවය කියන්නේ. පුද්ගල භාවය කියලා කියන්නේ තාම මේ අරමුණ අපිට පිළිගන්න බෑ. අපිට පිළිගන්න පුළුවන් දැනකින් පටක. අපි නිකමට කිව්වොත් මට පුද්ගලියෙක් කියුණට දැන් අර වගේ අත්තක් කිව්වට තාම හිත පිළිගන්නේ නැහැ. පිළිගන්න කියලා හිතනවා අපි ඒක නැති නැතිව අපි දැක්කට පස්සේ දැන් මෙහෙම බලලා අහන්න බලනකොට දැක්කේ දෙන්නේ නැහැ කියලා කිව්වොත් පිළිගන්න පිළිගන්නද? කීයටවත් පිළිගන්නේ නැහැ. ඒක නැවත නැවත උත්සාහවත් කිව්වා කියලා පිළිගන්නේ මට තේරෙන්නේ මේ තාස්කේ නිසා කොහොම හරි බලනවා බලනවා කියලා උගතනට බෑමයි තාස්කේ කැදුවත් වෙනවා මිසක උත්සාහවත් වලට පේන්නේ නැහැ ඒ වගේ එතෙන් තේන්න අවශ්‍ය පරිසරය හැදෙන්නේ නැතුව පේන්නේ පේන්නේ ඒ නිසා අපි එක්ස්පීරියන්ස් ඔරොත්තු දෙන ඒක පිළිගන්න පුළුවන් කැනකින් පටන් ගන්න ඕනේ නමුත් මේ අරමුණත් අපිට පුද්ගලික සත්‍යයක්මයි තියෙන්නේ. නමුත් මට පුද්ගලයා කියලා කියනකොට මේ රූපේ හදලා තියෙන කේස් ටිකක් හදලා දැම්මොත් පුද්ගල නොවනකොට සම්ලෝම පුද්ගල නොවනකොට සම්මම ආහාර ඇට ඇට විදිහ කියලා කිව්වොත් හිත පිළිනොගෙන ඉන්නවා. ටිකක් අර පිළිගන්න වෙනවා නේද? බලෙන් හරි කටුව කරලා පේන උපකරණ පුළුවන් නේ. එතකොට බාස්වාම් කවුකි හිඟට හොදුවට පෙන්නනවා. මෙන්න මෙබඳු හේ සත්පුද්ගල නොවන හේතුවක් නිසා මේ ශරීරය හැදිලා තියෙන්නේ. මම යාළුවා කියන්ට කියලා මට හිතුණාට මම කිව්වට මේ රූපය හැදිලා තියෙන්නේ බස් පාස් කවුද නන්නට තියෙන හේතුවකින්. මේ රූපෙ තිබි කෙස්තික කෙස්තික උද්දොෂය. උද්දොෂ විස්තර කරන්නේ ඇය ගානක් ගියත් කමන්න එකක් වෙනවා. කෙස්තික පැත්තකින් සිදුණු ක්‍රියාවක් කියන්නේ හැකිද? යාළුවා කියන්නේ හැකිද? ඒකොන්දු කෙස් නේද කනබුන ආහාරය හැදිලා තියෙන්නේ. එතකොට ඒක එක්කද මොකක් කියන්න තියෙන්නේ? කියන්න තියෙන්නේ. ලෝක නිය සත් අම පස් කියලා මේ එකින් එක එකින් එක එකින් උපදින. සංසම්පූර්ණ ආහාරයෙන් හැදුණු නිබඳු කිම්පෝ කොටස් ටිකක් නේද තියෙන්නේ. ඒ කය කුහි වෙන්නේ නරක වෙන්නේ නැතුව තියෙන ඒ කය අතුරු කරන කවුද හිත නිසා නේද? ඒ කය ඉදිරියට යෑම ආපෝගේම වෙන්නේ, කෙළගීම වෙන්නේ ඒ කයේ ඇති හිත නිසා නේද? චේතනාව නිසා නේද? දේශනා මේ නිරූපක කය ඉතිරිලා නිරූපලා පුපුරලා පොළොට පස්සෙනවා නේද කියලා හුත්තත් කය අනාත්ම බවක සත්පුද්ගල නොවන බවක එකට කියන්නේ එබඳු කය ඇස් ඉදිරියට තෙද්දි මම ප්‍රියන්ත කියලා ඒ රූපෙට හිතද්දි එහෙම කෙනෙක් නොවන කොටස් ටිකක් ඒක තිබුණා මම ප්‍රියන්ත කියලා දැනගනිද්දි ප්‍රියන්ත නොවන හේතුන් ආහාරයෙන් හටගත්ත කොටස් ටිකක් තියෙනවා මම ප්‍රියන්ත කියලා සිහි කරන් සංස්කෘතික නොවන කොටස් ටික අපේට තිබුණා. අතීතයේදීත් එහෙම පුද්ගලයෙක් ඒ කොටස් ටිකේ හිටියේ නෑ දැන් ඉන්නවත් නෑ ඉන්නවත් නෑ. කියලා තමන් දක්ෂව හොඳට එක නිමිත කරගෙන හිතන. ඒක හිතන්න පැයක් පැය කාලක් පැය භාගෙ කොච්චර වෙලාවක් ගත සාඩුවක් නෑ. ඉක්මනට ඉක්මනට ගොඩාක් හිතනවාමයි කියලා හිතනවා නම් අපිට මේ ඉක්මනට භාවනාවක් නෑ. එක්කසක පරක් වුණාට කෝටි ගානකට මුණ දෙන අධ්‍යයනයේ එකතු. ඒ හින්දා ඇය ගානක් හරි හිතට එක අරමුණක් අල්ලගෙන ඒක සමන්ත කෙනෙක් කියලා හිතුනට කෙනෙක් කියන එකක් මොන විදිහකවත් නැහැ හේතුවෙනුත් නැහැ ඒ තුල හතගත ඵලයේත් නැහැ අතීතෙ විදිහ අනාගතෙ වර්තමානෙත් නැහැ කියලා හුත්තක පෙන්නන. එතකොට මම මෙහෙම හිතද්දි ඉච්චලේ කියලා හිතද්දි කියද්දි කරද්දි අනාත්මයි දෙපැත්තක් රූපය අනාත්මයි මට රූපය ආත්ම වෙලා පේනවා වගේ දැනකින් තමයි Tamanට තේරෙන්නේ මට හිතන විදිය කෙනෙක් ඉන්නව කෙනෙක් ඉන්න නිසා මට කෙනෙක් කියලා හිතෙනවත් නෙමෙයි අනාත්ම වූ ධර්මයක් කියන තැනක මම කෙනෙක් කියලා හිතන හැබැයි මම කෙනෙක් කියලා හිතුවට පටගිය පටි වෙනවා නැටි ටිකට පරමවතකේ කිව්වට නැටි නැටිම තමයි කියන තැනදී මුක්තට හිතන. මෙහෙම හිතද්දී තව කෙනෙකු හෝ දෙයක් සිදු වුණොත් මේ හිතට කතරලා අර කල්ල ගන්නෑ. ඒකම කරක හැරලා මේකම හිතන. ඇය කාලක් භාගයක් ඔප්පු වෙලා හරි එක්ක රූපක හොත්තට අනාත්ම ලක්ෂණේ හිතට කාවද්දනවා උපාය කියේ. ඒ එක ඒක පරක්කු නැතිල හිතන්න එපා. ඕගොල්ලෝ මේ වගේ රූප කෝටි ගාණක් විදර්ශනා කරන බුදු විදර්ශනා කරන මොන දෙකක්ද මේක ඒ විදිහට විදර්ශනා කළා ඕනම් ආපෝ සමත කමතහනක් වඩසාදි සමත කමතහන දැයිනම් ඊගාවට තව අම්මා කියලා පුද්ගලෙ ඊගාට අල්ලගත්තා හොතට සම්මතක තියාගත්තොත් කිසි වෙලාවක නිමිත්තක් ගන්න නැතුව ඒ කනබුන ආහාරයෙන් ගැනීම කේසි යෝග්‍යතාව ධම්මස්හාර තියෙන්නේ කියලා එහෙම බලන්න බැලුවට වැඩක් තේරුණා නේද? ගොයන් කපන්න කියලා ගිහිල්ලා මේ වම් හත පිටිපස්සට කරලා තියාගෙන දකුණු හත වැහැටත් අරගෙන ගොයන් වලට මෙහෙම දාලා අදිනවා අපි. අදලා කපන්න පුළුවන්. කවදාවත් කපන්න ඒ වගේ කෙනෙක් අරමුණක් අල්ලගන්න නැතුව කනගුණ ආහාරයෙන් හැදුණු කෙස්ලොම් මේ දත් සම්මස් කොහෙද කියන එකක් ගැන මේ හිතන්නේ ඔහෙ දාලා දිනවා වගේ පැටලයි වගේ. අපි ගොයන් කපන්නේ ඉස්සෙල්ලා වම් අතින් හොඳට ගොයන් ටික අල්ල ගන්නවා නේද? විතරට බෑපැත්තෙන් කපනවා. ඒ වගේ මානසිකාර්ය වහන ලක්ෂණ කියලා කියන්නේ මානසිකාර්ය හොන්තට නිමිත්තක් අල්ල ගන්නවා ප්‍රියන්ත. ඒක සංගල් සිහි කර ගන්නවා කෙනෙක්. ඒ කියන්නේ ඒ කෙනා කියලා මට අහියන ආරම්භනේ. දැකැත්තෙන් කපනවා වගේ තමයි ප්‍රඥාව කියන ඡේදන ලක්ෂණ. දැන් ප්‍රඥාවෙන් කෙලෙස් ඉදිනවා. මානසිකාරයෙන් අරමුණ අල්ලගෙන ප්‍රඥාවෙන් ඉදිනවා. ඒ වගේ අරමුණක් හනි කරගන්නවා. අම්මා, තාත්තා, මල්ලි, යාළුවා, ප්‍රියන්ත නැත්නම් මම කියලා අරමුණක් අරගෙන හොඳට බලන්න. ඒ වගේ ඉඳ තියෙන හැරුණු හැරුණු අපේ උත්තුලේ ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා කියලා බාහිර තියෙන හැම අරමුණක්ම ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේ හැරුණු හැරුණු අපේ පුද්ගලයෙක් ඉන්නවා හෝ හිටියා හෝ ඉන්නවා දෙමෙයි කියන එක තේරෙන විදිහට හිතට හුරුයි. ආස්පස වෙන මොකක් ගන්නද? දර්ශන ඔක්කොම පැතිරෙනවා. ඔච්චර ගැඹුරු දර්ශන කරගත්තට අහලකටවත් ගන්නෙ. මොකුත් නැහැ. කාය කායන පස්සේ කායව බලන විතර බහිද්දා කාය කායන පස්සේ බහැර කිසිදු සත්‍ය පුද්ගල පිළිපත් ගන්න ඔය විදිහට බලන්න අජත්තකා කායක මේ ශරීරයක් කියන්නේ මමද මගේ කැමතිද ලෝක ජීවිතය සම්මස් සත්මා කෝටි ලිංගට වලට මම කියන්න පුළුවන්ද? මත්යට එකට මම කියන්න පුළුවන්ද? හොතට තමන්ටම තමන්ට ඔක්ක ගන්නලා බැරිනවද? ඈ? මත්යට එකට පාන් කැල්ලකට කෝටියට එකට මම කියනවද? ඈ? ඉතින් මේ බඳු බත්මා කෝටි ලිංගට වලින් මේ හැදිලා තියෙන්නේ. ඈ? ඒ බඳු කේස් ලෝකියට සම්මස්නේ දෙන්නේ තියෙන්නේ. ඉතින් ඒ වගේ හොතට ආත්පසට උරුතල් කරන හොඳ නැහැ. දක්ෂ වෙන්න ඕනේ. ප්‍රඥාව කියන්නේ සබුලක් කියලා කියන්නේ හාරගෙන යන ඒ වගේ හොද්දට පෙන්නන මේ කයට මම කියලා හිතද්දිත් මම නොවන කොටස් තියෙනවා කියලා අර බාහිර හිත පිළිගන මෙහෙදී බොහොම හිත හිතා හිත හිතා හිත හිතා ඒක හිත නැති හරියට මොකක් අපි දන්නවනේ හම්බුනේ කියලා දන්නවා කියලා දන්නවා දන්න එකයි අත නොහැර එක දිගට කරනකොට ඇති වෙන ප්‍රතිඵලයේ දෙක දෙකක් මේක ඇති වෙන ප්‍රශ්නාව හිතා ගන්නවත් බැහැ එහෙම කරනකොට කරනකොට කරනකොට ටික දවසක් යනකොට වැඩි දවසක් යනකොට ඇත්තටම හරියට අකණ්ඩව මුද මහත්යකි. එක්කද සත්‍යක පුද්ගලක පිටුරු කරන්නේ නැතුව හැරුණු හැරුණු වාසි. සිහිුනේ කොතනද එතන සංකල්ප විදර්ශනා කරනවා. මානසික ගනුදෙනු කරන්න දෙන්නේ නැහැ. අපි කියමු නැත්තම් රස්සාව කරන්න ඕන කියන කියන්නේ ඉතින් වැඩට යන්න ඕන පැය අටක්ම බණ භාවනා කරන්නේ නැහැ. ඇත්තමලා ගනුදෙනු කරන්න ඕනේ. හැමදාම හවසට අර වික්ෂුන් අතරින් පිටපාත පාරිශුද්ධ රූපේ කියලා ආන්නේ වගේ. පිටපාතේ ගිහිල්ලා රවමක් ආවහම පිටපාතේ පිළිසිල් කරන්න කියන. ඒ පිටපාතේ ගිය වෙලාවේ දැක්කපු අරපු රැවටිච්ච අරමුණු සිහි කළා පිළිසිල් කරන්න කියන. ඒ වගේ දවස් පිළිසිල් කරනවා. ඉතින් ඒක වැඩට ගිහිල්ලා යම් තාක් දෙද්දු හරි නැත්නම් වැඩ කරන අය අතුරු කරන් දුන්නා විඳලා කරන්න අවශ්‍ය එකක් තහම ඒ ඇසුරු කරපු පුද්ගලයේ ලේදා නැත්නම් අහවල් කෙනා කිය එකින් එක දෙකින් ඉඳලා ගන්න ඕකද නමුතා කොහොම බලන්න බලලා බලලා බලලා බලලා බලලා දවල්ට පිළිතුරු කරලා ඉඳලා එයාට ගමන ගියොත් රැවටිච්ච ඔහොම ඔහොම ඔහොම කරගෙන යනවා යනකොට සම්පූර්ණ දවසේ අත්ති කායසු අපහසු නැති පස්සුපත්ති කරේ සත්‍ය කුද්දලේ නෝ කාය පමණ කැටගෙන සිය හොති නිලබසින්න දැනකට එන ඒකෙන් කියන්නේ පුද්ගල භාවය හිතලා කියන එක නෙමෙයි මට පුද්ගලයෙක් හැටියට තේරෙන සත්‍ය පුද්ගලයේ මොන කයක් මේ තියෙන්නේ කියන තැනකට එනවා. ඒක පිළිගන්න. පිළිගන්න. පිළිගන්නකොට ටික දවසකින් එහෙනම් මේ රූප පැත්තේ සත්‍ය පුද්ගලයේ හිතියක් නෙමෙයි ඉන්නවත්නේ ඉන්නේ නැහැ කියන එක දැනෙනකොටම පුද්ගල භාවයේ පිළිදෙන ඔක්කොම ප්‍රපංච සංඥා නේද කියලා එක පිටට අවියම තමයි ගන්නේ. ඒ වගේ අර බලාගෙන බලාගෙන යනකොට එක විකට අහු වෙනවා කෙනෙක් විතරක සිහිතන සම්පූර්ණ පස්සෙන්. එදා ඉඳලා සතිපට්ඨාන වැඩම ක්‍රමය අපහැරෙන. එතෙන් දැන් ඊට වඩා ඇඩ්වාන්ස් විදිහට ගන්න පුළුවන් යා. සිහිවෙන් අම්මා කියලා සිහි වෙනකොටම වෙනද වගේ රූප පැත්තට දැස ගන්න. ඇයි? අම්මා කියලා සිහි වුණාට රූපේ දැස දෙන්නේ නැහැ. රූපය අනාත්මයි. ඇත්ත වෙන්නේ. වෙනදට අම්මා කියලා සිහි වෙනකොට රූපයක් ඒකට ගැළපෙනකොට ජාති හරියට මැච් දැන් මැච් වෙන්නේ රූපය අනාත්මයි සිහි වෙන්නේ යම් කිව්වහම හරි වෙනසක් වෙලා එහෙනම් මේක අහු වෙනවා සම්බාලා ඊට පස්සේ සමත කමතහනක් වඩ වඩ ආනාපානසතිය වගේ වඩ වඩ මේ සිහි වෙන සිහි වෙන නිමිති අනිත් සිවර්ෂන් බලා ගන්න පුළුවන් වේගෙන් ඒ කියන්නේ හිත දැක ගන්න මේ මම මම මගේ මගේ කියන සංඥාව ගොඩ හරි ඉක්මනට අඩුයි අඩු වෙනකොට ඔන්න ඔය ආහාර පක්ෂයට විහි කරන් විතරයි වගේ නිලු කැටි වගේ කියනවා. ආයි කිසිදු වෙනකත් හැබැයි මනස කියන අර ගොන්න අඩු වුණා. මේවා අඩු වුණා. ඒක අඩු කරන්න බෑ කවදාවත්. අම්මා කියලා සිහි වෙනකොටම හිත හිත බැස ගන්න තා. ඔයගලන්ට බලස අහු වෙන්නේ නැහැ. ඒකත් ප්‍රපංච හිතෙන්නේ. එහෙනම් මේ සාව ධර්ම ටික රූපෙට බැස ගන්න තියෙන මාධ්‍ය මේ දෙන්න ගැළපෙන්නේ නැති වෙනවා. රූපයේ වෙනස් මට සිහි වෙන එක වෙනස් වුණොත් තමයි රූපයක් තියෙන සිහි වෙන සිහි වෙනක රූපයේ සම්බන්ධ කරනකොට ගැළපෙනවා වුණොත් එයා දැක ගන්න පිට පේන්නේ අම්මා මල්ලි ප්‍රියන්ත කියනකොට මට සිහි වෙන අයි මම හැබැයි සතිපට්ඨාන වඩලා නැත්තම් අම්මා මල්ලි මෙහෙ ඉන්නවා තමයි කියලා හිත දැක ගන්න මිසක මට මනස අහුවෙන්නේ ආන් ඒ වගේ මට උගලට කියන්න තියෙන මේ තරම් දර්ශනේ හොඳ වුණත් වටිනවොත් ඔක බරයි ඉස්සන්න අමාරුයි ඈ එතකොට තාම ලාභවලට ටිකක් හයිහත් දින මට්ටමට එන්න ඕනේ. ඒක කරන්නේ සතිපට්ඨානේ. හිතගෙන හිතගෙන නිදාගෙන ඇවිදින වැඩ කරනකොට වැඩ කරනකොට කතා කරනකොට කතා නොකරන නිදා ගන්නකොට නිදි දුරු කරන හැම වෙලාවෙම තනක් නෑ ප්‍රවේදයක් නෑ පුළුවන් තරම් කායගත සතිය වඩන්න බැරි දෙයක් නෙමෙයි මම කිව්වේ. නිකන් හිත හිතා ඉන්න කනබුන ආහාරයෙන් ඇදුණු කුණු කොටස් ටිකක් මම හිතට කියන විදිහ කෙනෙක් හිටිය නෙවෙයි කියන එක බාර කරන් එච්චරම යොමු. වෙන මොකකටවත් එපා. පුද්ගලයෝ ඉතුරු කරන්න එපා. සත්‍යය ඉතුරු කරන්න එපා. එතකොට මට මනසේ සත්‍යයක් තියෙනවා හැබැයි ඒක ගැළපෙන ඒක මැච් වෙන විදිහේ රූපයක් තියෙනවා. ඕක විතරක් හදාගෙන හදාගෙන හදාගෙන යනකොට ඉස්සරහ ඈ අයියෝ ඉතර සරල තැනකින් දක්වා කියලා හිතා හිතන්න එපා සරල තැනකින් තමයි යන්න තියෙන්නේ. හැබැයි ඉතින් අප ලොකු තැන් වලින් ගිහිල්ලා ඉක්මනට කරන්න හැදුවා කරන්න බෑ. මේ වගේ තැනකින් ගිය කෙනා අර කෙනා 14 කෙනාට ගොඩ ඉක්මනට යනවා. නේද? ඒ නිසා ඔයාට මම කියලා දුන්නේ දේවය කියන මොන පැත්තක තියාගන්න විතර පටන් අරගෙන යන්න කවුරුත් මේ ජීවිත දුක අවසන් කරගන්න පුළුවන් කැලේට කියනවා. තමයි තමයි ඉතින් ඒ ටික තමයි කියන්නේ. යම්තා කේ රූපිත ආහාර ප්‍රතිඥාන්තා කේ රූපේ තියෙනවා. දැනට එහෙම ඕනේ නැහැ. ඇත්තිගෙන නැති වෙන වෙන්න පුළුවන් වේගෙ. අපිට ඒක අදාළ නැහැ. අපිට තියෙන එක රූපයයි ඒ රූපිත ආහාර ප්‍රති යම්තාද්ද ඒකක්. ඒ රූපේ සම්පතියෙන් ගත්තාම ඇති. කර්ණාඩියට ඒ කියන්නේ මට ප්‍රශ්නේ තියෙන්නේ මොන මහත්ය? මේ බල්බෙක්ද තප්පරයක 60 වතාවක් මේකට මට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොතක් කියවන්න පුළුවන් ප්‍රමාණය ආලෝකය ඇති නැති වීමයි මට තියෙන ප්‍රශ්නේ. මට ඕනේ ඒක. මට මේ පත්වෙලා තියෙද්දි 60 වතාවක් නිදෙන එක මට එක අදාළ නැහැ. මට ඒ නුඹට එක ප්‍රශ්නයක් නැහැ. මට පොත කියවන්න පුළුවන්. ඒ හින්දා මට පොත කියවන්න නැත්තම් මට වැඩක් ගන්න බැරි වෙන විදිය බාධා කරලා තරම නිවෙනවා නේද? අද කරන්නේ. ඒ හින්දා මට මේක දිහා බලාගෙන කෝපය කියන රාගදේශ මොන ඇති කරගන්න හෝ නුවණ ඇති කරගන්න හෝ බාධා වෙනවා නම් බැරි වෙනවා නම් අන්න ඒ මට්ටමයි ඕන. මට මෙහෙම බලාගෙන ඉන්නේ අර ලයිට් එක තප්පරයක 60 60 වතාවක් වෙනවා වගේ. මට මේක තප්පරයකට කෝටි වතාවක් දෙපැත්තෙම රූප කලාප හෝ මේ චිත් විදිහට යනවා ඇති මට අදාළ නැහැ. මට ඕන මේ සංස්කෘතිය. මට මේ හැදේ පේනවා. මේ රූපේ ඒකයි මොකද මම රාග ද්වේෂ මොහ ගන්ජිනු කරන්නේ. මට කෙලෙසින් මිදීමේ මේ පේන මට්ටමේ නම් මගේ බැඳීම තියෙන්නේ මේ පේන මට්ටම ඇතිවීම නැතිවීම ගැනයි මට දැන් ප්‍රශ්නේ තියෙන්නේ. තේරුණාද කියන්නේ? එතකොට මේ ඇහැ මේ රූපේ පෙනෙන්න තියෙන හේතු ටික තියෙනකම් පැවැත්මයි. ඇහැ තියෙන ආහාර ප්‍රතිසන රූපේ තියෙනවා. හැබැයි මේක ජීවිතයත් අහකට මේක ගෙන්ටි අන්න නැති වෙනවා. දැන් නැහැ. එච්චරයි. ඔව්. එතකොට අර එච්චර විදිහට මට අදාළ මොකද ඒක බැලුවා කියලා මට වෙලක් වෙන්නේ නැහැ. දැන් මේක මෙහෙමම බලාගෙන ඉති එක්ෂණිකව 60 වතාවක් රූපකලාප බිඳි බිඳි යනවා කියලා මම බැලුවා. 70කට ගියාම දැක්කේ කතාවනේ ඉතුරු වෙනවා. ගොඩක් නැහැ කිසිම මොකෝ 60 වතාවක් නේද කල්කලද? 60 වතාවක් නිදෙන කෝප්පේ තිබේ. වෙනවා එතකොට. කෝප් කියන එක කියන්නේ. ඈ ඒ ටීවී එකේ කියපු කතාවම තමයි මම මේ ආපහු කියන්නේ. ඇහැ කියන්නේ ටීවී එකක් වගේ ටීවී කියන රූපකම් තියෙන වගේ ඒ වගේ අෂ්ටම රූප කලාප තියෙන තැනක උතන අපි කියේ මහ භූත ඇතුළු කරගෙන පවතින පංචම අෂ්ටම රූප කලාප කියලා විද්‍යුත්යක් වගේ කියන්නේ. එතකොට විද්‍යුතයක් වගේ තියෙන එකයි ටීවී එක දෙකයි නිසා රූපේ වගේ තමයි හැදැමති ටීවී එකේ විද්‍යුතිය වගේ තරංග තියෙන තැනක මේ වගේ රූපයක් හදලා මේ තියෙන්නේ. ආයේ කවදාවත් මම කියනවා පරදින්න ඕනම තැනක එක තැනකට එන්න. ඒ කියන්නේ ටීවී යෝනේ තරංග වල රූප නැති නිසානේ. ඒ වගේ අෂ්ටමක රූප කලාප තියෙන තැනක කියන්නේ දියුණු රූප කලාප තියෙන තැනක මේ වගේ රූප තියෙනවා නම් ඇහැව ඕනේ ඉතින් මේ බඳු රූපයක් හදන්න හිඳයි අෂ්ටමක රූප කලාප තියෙන තැනක මේ බඳු රූපයක් හදන්න මේ ඇහැ තියෙන්නේ මේ ඇහැයි අෂ්ටමක රූප කලාපයි කියන දෙක හින්දා ටීවී එක ඇතුළේ මේ රූපයක් හැදෙනවා වගේ තමයි ඇහැ තරංග තියෙන තැනක මේ ඇහැ නැත්තම් රූප නැහැ ඇහැ දෙවියන්ගේ වගේ උල්ටක් වුණොත් ඒ කියන්නේ ටීවී එකේ කැමරාව නැත්නම් ඒකේ තියෙන කැලි කැලි තව තියෙනවා තව තව රූප අල්ල ගන්න පුළුවන් තරංග ස්වභාවවල උගන්න පුළුවන් යෝගට. ඔය දැන් තියෙන මට්ටම අහු තියෙන මට්ටම හර්ට් සංඛ්‍යාතයක් ඔය අල්ල ගන්න පුළුවන්. තව ඔකේ ෆ්‍රීකවෙන්ස් ටික අලුත් වැඩියා කළොත් නේද? ඔයිට වඩා සිවුම් එක එක විදිහේ ශබ්ද රූප අල්ල ගන්න පුළුවන් මේක කරන්න පුළුවන් ඔය ටිකේ. ඒ වගේ දැන් මේ මට්ටමේ මේ ඇහැට පංච මහ භූතයන්ගේ එක මට්ටමක් විතරයි අල්ලගෙන රූප හදන්න පුළුවන්. හැබැයි මේ කණ්ණාඩිය තව අලුත් දෙයක් කෙරුවා. සිවියන් ගෙවි එකන අවකාශ ධාතු විතර අෂ්ටම රූප කලාප තව ටික සිව් මට්ටම කල්ලලා රූපාදාක තියෙනවා. හදන්න පුළුවන්. එතකොට මේ රූප වලට ඒ ආහාර ප්‍රත්‍යය දැක්වෙනවා. එහෙත් එදා කීපේ කොහොමද? මාසයි නම් මාසයි නම් වලයි කොමාහරි කියන දේ ඔය අපි දැන් බුද්ධල භාවයකින් ශරීරයකට හිත කියලා කියන්නේ. එහෙම නෙමෙයි. ඒ ඒ වස්තුවක රූපයට ආහාරය, රූපය ආහාරයෙන් කියනකොට අපි ගත යුතු වෙලාවෙදී අපි එක්කෙන මොකක් හරි එක රූපයක් ගන්න නැතුව අපි කොහොමද දැන් මම යම මේක දිහා බලාගෙන ඉන්නවා දැන් ආ රූපය ආහාර ප්‍රත්‍යයෙන් කියනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වපු ස්කන්ධය මම නිරලව සිහි කරලා මම බලන රූපෙටයි එතකොට ඒකයි කියන්නේ. රූපය ආහාර ප්‍රත්‍ය මම බලනකොට හරි මේ රූපය ආහාර ප්‍රත්‍ය. කියලා මම සද්දයක් අහනකොට දැන් සද්දේ අහහා ඉන්නවා. අන්න එතකොට රූපය සිහි කෙරුවොත් ආහාර ප්‍රත්‍යෙන් සද්දේ. කියනකොට අහනයි මහ භූතයන්ගේ කම්පනයයි දෙක තමයි ආහාරය මේ සද්දෙට නේද? කියලා අපි ඒ වෙලාවට ඒ වෙලාවට පරිහරණය කරන ස්කන්ධයන්ට අර උත්තරේ සීකල ගතියි. විතක gedī අවුරුදු 50කට ජීවත් වෙන්න මාස්ටර් මගේ කය මේ ආහාර ප්‍රත්‍යයෙන් කියලා ගන්න බෑ. ඒක ඔක තියෙනවා ඉතින් එක එක වට්ටක්. අපේ ඉතින් පෙර ජීවිතයකටයි ඊගාව ආත්මකටයි සාපේක්ෂව මේ ජීවිතයයි කියලා තරකින් අරගෙන කතා කරනවා මේ ශරීරයේ කඩපු ආහාර ගැදලා තියෙන්නේ කියලා. එක එක මට්ටමකට සාමාන්‍ය. අපි නුවණින් ගත්තාම ඊට පස්සේ ඊට වඩා සිවුම් වෙනවා පරම කුඩා කාලයට නැතුව මහා තව මහ කාලයට නැතුව මේ දැන් ඉන්න මට්ටම. මේ දුකේ ආහාර පත්තෙන් කියන. ඕහොම අරගෙන අපි ওই කතා කරන අපි තනකට ওই ඕවා ගත්තාම අවුරුදු වලට මාස වලට සති වලට දවස් වලට විනාඩි පැය සතර වලට ඇවිල්ලා කියලා ওই කතා කරන්නේ. ඉතින් ආ මේ වගේ තමයි මේ කච්චි. එතකොට අපි ස්කන්ධේ රූපය බලන්න හුරු වෙනවා රූපය ආහාරපත්ති කියනකොට අපිට රූපය ඇතුළු වෙන අපි කතා කරන ඒ ඒ ඕන මට්ටමකට ගැලපෙනවා අපි කතා කරන්නේ මාස ගාන කවුරුදු ගාන භව ගණනක එකතු කරපු රූපයක් නම් ඒ එකතු කරපු රූපයක් තියෙනවා එක්ෂණික මේ දැන් හම්බ වෙන රූපයකට ස්තුටි රූප මාත්‍රයක් අල්ලගෙන ඒ රූපෙටත් තියෙනවා එතන එතන එතන එකට හේතුයි තේරුණාද ටිකක් මේ කාපු වාපු වහස මොකද ඔකට කියන්නේ අපි නිකමද කියන වර්තමානයේ කියලා කියන්නේ එතකොට වර්තමානයේ කියන වචනේ අපි දක්නවා මේ එක එක එක එක එක කාල පරාසවලට අපි කියමු මේ ඊයටත් නෙමෙයි ඒ තත්ත්වය අද කියලා වර්තමාන එකතු විදෙත් නෙමෙයි අවසන් නෙමෙයි දැන් කියලා වර්තමානයේ ගත හැකි. එතකොට දැන් වර්තමාන ආහාර ප්‍රත්‍යය කියලා කිව්වහම අපිට එතකොට කොහොමද ගන්න වෙන්නේ? ඊයටත් නෙමෙයි හෙටත් නෙමෙයි අදටයි කියනකොට ඔන්න වර්තමාන ආහාර මේකෙත් කියලා ආහාර ප්‍රත්‍ය බලනවා. ඊට පස්සේ උදේත් නෙමෙයි හවසත් නෙමෙයි දැන් කිව්වහම ඒකට ආහාරපත් බලන්නේ. ආවිෂය. මේ පැයකට ඉස්සෙල්ලත් මේ පැයකින් පස්සේ මේ පැයේ කියලා කිව්වේ. දැන් ඒකට ආහාර බලන්නේ. ඉස්සෙල්ල විනාඩියක් නෙමෙයි වෙන විනාඩිය මේ විනාඩිය කිව්වොත් ඒකට ආහාරපත් බලන්නේ. ආහාරපත් එකමයි දැන්. ඉතල තප්පරේ නෙමෙයි එන තප්පරේ මේ තප්පරේ කියලා කිව්වේ දැන් ආහාරපත් බලන්නේ. ආන් ඒ වගේ රූපය කියන එක එතන එතන වර්තමාන පටිච්චසමුප්පන්න රූපය කොටු කරගන්නවා. ආහාරපති කියන ඕන වචනේ කරන්නේ. තේරෙනවද? ඒක අමාරු වුණාට කමන්නේ. එකත් පැත්තකින් තමයි උදේවැය නොකරන එකත් තමයි. හැබැයි මම සතිපට්ඨාන වඩන්න කියපු ටික අමාරු නෑනේ. මම කියන්නේ ඒක අමාරු නෑ එහෙනම් කම්මැලිකම. මොකද කරන්න බැරි කමක් නෙමෙයි. කරන්න පුළුවන්. ඒක තමයි මම අර කිව්වේ තමන් තමන් දක්ෂ වෙන්න ඕනේ කියලා මම පුද්ගලයේ කිව්වා. තම දක්ෂ වෙන්න. අපි කියමු බත්තටයකට පුද්ගලෙක් කිව්ව බත්තටේ පුද්ගලෙක් වෙනවද? පාන් කැල්ලකට පුද්ගලෙක් කිව්වොත් හරිද? අන්න ඒ වගේ තමන් තමන්ටම පෙන්වන්න ඕනේ. ඒ වගේ හේතුවකින් නම් මේ කය හැදෙන්නේ. හරි. මේ කෙස් ටික කපලා පැත්තකට දැම්මොත් පුද්ගලයා ඉන්නවා දීකේ. ඒ මොහොතට හිතන්න ඕනේ මොළ. අනේ කමකට දැන්. ඒතකොට සම්මන්ත්‍රණය හිතට දේරෝ නෑ ඒක පුද්ගලයා නෑ. එහෙනම් ඒකෙස් නෙමෙයි. ඒකෙස් නේ ශරීරෙ තියෙන්නේ. කොහොමද එහෙනම් කෙස් ටික පුද්ගලයා වෙන්නේ? ඈ අංකැලල කපල පැත්තකින් දැම්මොත් අංකැලල කෙනෙක් කියලා පේනවද කියන්න පුළුවන්ද? බෑ. හිත පිළිගන්නේ නැහැ. ඒ හැමනේ ඒ කයේ තියෙන්නේ. එහෙනම් ඒ හැමද කෙනා කෙනෙක් කියලා හිත පිළිගන්නේ නැත්නම් අර ওই වගේ එකින් එක එකින් උදාහරණ කරලා පෙන්නන්න. මොකද බෑ යාට බහගන්න. එක දවසයි කරන්න ඕනේ සංකල්ප හකට. සංකල්ප හකට කරනවා කියලා කියන්නේ පිළි නොගෙන්නද. පිළි ගන්න තැනකට නයි කියන්නේ. පිළි ගන්නවට ඕනේ. මේක අපි කියන්නේ කිසිම කාලයක් නෑ නෑ බෑ බෑ මෙහෙමයි මෙහෙමයි කියලා කියන්නේ. දැන් බලමු ඔබලෝ කොන්නන්න ඕන. හැබැයි ටික දවසක්. ඊට පස්සේ පුද්ගලෙක් කියලා සිටිනකොටම ආහාර ප්‍රත්‍ය ආහාරය කියලා සිහි කිරීම විතරම තත්දම හිත පිළිගන්න පුද්ගලෙන් නෙමෙයි. උඩි ළඟෙක් වැඩෙනවා වගේ නුනක් වැඩේ. ජීවනය. හැබැයි ජීවුම් වෙන්න ඒ මට්ටමට පොහොර ආහාර දෙන්න වෙනවා. ආහාර ප්‍රත්‍ය මොන අනාහාර රූපදින්න එතකොට වලට ආහාරයක් දෙන්න වෙනවා ඒක නැගින්නේ ඔන්න ওই ටික බලන්න ආයෙ මුකුත් නැත්නම් මම කියන ওই ටික තිබුණා නම් උදයා ගන්න පුළුවන්. විශේෂම දේ තමයි කොච්චර කතා කරුවත් තේරුම අර ටික තියෙන්න ඕනේ විශේෂම රූපය කියන තැනක. ඒ කියන්නේ කණ්ණාඩියයි ඡායාවයි කියන එක දෙකක් වෙච්ච නිසායි හොඳට මතක තියාගන්න ඕනේ පෙනෙන එකේ නිමිති නොහිටින්නේ. කණ්ණාඩියයි ඡායාවයි කියලා දෙකක් නොවුණු නිසායි තිස්සංගත සත්‍යාට නිමිති හිටි. දෙනක මතක තියාගන්න. ඒ වගේ මේ ලෝකයේ තුල කෙනෙක් රහත් වුණා කියලා කිව්වෙත් කෙනෙක් පුහුදුන් කියලා කිව්වෙත් කන්නා මේ මේ කන්නාඩියයි ඡායාවයි කියලා දෙකක් වූ බව නොදන්නා පිටංගත සතයි මිනිසයයි වගේ මේ පෙනෙන රූපයයි රූපයට ආහාර ප්‍රත්‍යයයි කියන එක නොදන්නාකම හා දන්නාකම මතයි පුතග්ජනද ආර්යද කියන එක උනේ කියන කාරණාව තේරෙනවා. ඔක තේරුම් කරගෙන කරගෙන කරගෙන යනකොට මහා ගැඹුරකුත් නැහැ කියලා මට හිතෙන්නේ. මට තේරෙන්නේ. ඕක නොතේරෙන මට්ටමයි කියලා දෙන්න කෙනෙක් නැහැ. තම තමයි හිතා ගන්නවත් බැරි ගැඹුරක් වගේම හිතා ගන්න බැරි අභෞවිය තැනක් මනසේ කියලා හිතෙන්න තේරෙන කොටයි. ඇත්තටම බුදුරජාණන් වහන්සේ නමක් නැත්තම් ඉවරයි නේද කියලා වගේ හිතන උත්තරයි. කණ්ණාඩියකුයි ඡායාවකුයි දෙකක් කියන එක තේරුම් නැත්නම් ඒ ජීවිතේ වැඩක්ම නැහැනේ. වැඩක්ම නැහැ. ඒ කියන්නේ පිටකට සතෙක් වගේමනේ. අපි මොනතරම් මිනිස්සේ කියලා උපන්නත් මනුෂ්‍ය මට්ටමේ ගුණ දහමක් තියෙ ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ ගුණ තොඩ නෑ ලෝකෙනේ. ලෝකෝත්තර වෙන්න නම් මේ දෙක දෙකක් කියන නුවණ බුදුරජාණන් වහන්සේ පහළ වුණේම හේතුඵල ධහමක් යතහබුත් ස්වභාවයක් ගැන කතා කළේම ඈ පටිච්ච සම්පදායක් දෙයක් මෙයක් කතා කළේම කතා කරන්නේ මේක කියලා දෙන්න. චතුරාර්ය සත්‍ය ගැන කතා කරන්නේ මේ දුක කියලා දෙන්න. එතන චතුර මේ මේ දර්ශන වර්ධුනා කියන අපේ චතුරාර්ය සත්‍ය නවරනේ ඉතින් ඒ නිසායි මෙතන අවශ්‍ය මෙතන ටික නැති වුණු ජීවිතේ වැඩක්ම නැහැ. මොන තැනක කතා කරුවත් මොන තරගකින් දිනුවත් පරාද වෙනවා. හැබැයි මොන තැනක මොන තරගකින් කරදුනක් දිනලා මේ ටික දන්නවා. ඉතින් මට හිතෙනවා මේ හරියට අපිට අහගත්තාම නිතරම සතිපට්ඨානෙ වඩන්න. කලින් කලට ඉඳලා හිටලා පුට්ට තර්ක විතර්ක කරන්න මේ දර්ශනය. එතකොට හොඳ විෂක බවක් එනවා. ඒ කියන්නේ ඒක තමන්ගේ මට්ටමට හිටි එකක් වෙනවා දර්ශනය. තමන්ට ඇත්තමයි වෙන්නේ. ඒක පෙනෙන මට්ටමට එනවා නුබෝදර්ශකේ මේ වගේ මානසික පස්සේ අඩු කරනවා. එතකොට තමයි යාට අවශ්‍යතාවය කියන්නේ නීවර ධර්ම අඩු කරගන්න. ඒක ඒක ඒක ඒක කියන්නේ අනඤ්ඤාත අනිස්සාවේ තියෙන දේ. නොදන්නාදී දැනගන්න යන සුවාන් මාර්ගසිතියදී ප්‍රඥාව නම් කරන තැන. මොකද තමන් අහලා තියෙනවා. තම තමන් දන්නේ. එහෙම දෙකක් කන්නාඩියකේ ඡායාවකුයි දෙකක් තියෙනවා වගේ මෙහෙම එකක් තියෙනවා. ඒක අහගෙන තියෙනවා. හැබැයි දැකලා දකින්න යනවා. එතකොට දැක්ක උද්වේගය දැක්ක කියන තැනකට ආවහම තමයි දීචිකම්පණය කියන්නේ උද්වේගය නොදක අවුරුදු සිය ජීවත් වුණත් වැඩන්නේ උද්වේගය දැකලා එක දවසක් ජීවත් වුණත් වටනවා කියලා කියන තුවන් වෙනවා කියන එක තමයි. තුවන් වෙනවා කියන කර්මවරු නෑ. මෙන්න මේ වගේ පරියායය. කියනවනම් හරි පහසුයි. පොඩ්ඩක් දුරට පයින් යන්න ඉඳලා මේ චූටි දුරක් කියන එක මෙච්චර මේ බත් ටික බෙදලා තියනවා දුන්නා වගේ ඒක අනුරූපව පොඩ්ඩක් මෙනේ කළා. විශේෂයෙන්ම ඔය කන්නාඩිය 100න් ඇසුරු කරන එකයි කන්නාඩිය ඇතුලේ වැටෙන ඡායාව එක ගනුදෙනු කරන මනසයි. දෙක වගේ තැන් වලින් අරගෙන කටයුතු කළොත් අපිට උපදෙස් කියලා. ආහාර උපත්ති සිහියෙන් කටයුතු කරන එකයි පිළින ඇහෙන දෙයට එක සංදිනු කරන මනසයි අරගෙන වගේ ඕ පැති ටිකක් හිතනකොට අර ඉක්මනටම මේ කෙලෙස් දුකකට ඉතින් එහෙනම් හැම දිනාටම මේ දේශනාව මේ ජීවිතයේදීම මඟඵල නොවන සාක්ෂාත් කරගෙන මේ දුක්ඛහදර සසරෙන් එතර වෙන්න හේතු වාසනා වේවා කියලා අර්ථ